ඊයේ රාත්‍රී කාලයේදී මහවත්ත කොටකෙතන ප්‍රදේශයේ වයද වයස අවුරුදු 39ක් වූ කාන්තාවක් අතුරුදහන් වීමක් වාර්තා වෙනවා. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා රාත්‍රී කාලයේදී අවමගුල් නිවසකට ගොස් තිබෙනවා. ඔහු නැවත නිවසට පැමිණ තිබෙන්නේ රාත්‍රී අද දින උදෑසන 1:45ට පමණ එවිට තම බිරිඳ එහි නොමැති බව දැක මේ පිළිබඳව කොටකෙතන පොලිස් මුරපළ වෙත පැමිණිලි කර තිබෙනවා. කෙසේ නමුත් එම නිවස ඇතුළ ලේ පැල්ලම් කීපයක්ද නිරීක්ෂණය වනවා. පුරුදාන් වූ කාන්තාව සොයාගෙන නැහැ. ඇය සොයා ගැනීම සඳහා කහවත්ත පොලිසිය විශේෂ කාර්ය බළකායද සමග ඒ වගේම රත්නපුර කොට්ටාශයේ නිලසුනකින්ද යොදවා පරීක්ෂණ ක්‍රියාත්මකව පවතිනවා.